හොඳ බයි ස්වාමීන් වහන්සේ බොහොම පිං. ඊළඟට අහලා තියෙනවා මගේ මගේ අම්මා තාත්තගේ වැරදි කියන විට මාහට ද්වේෂයක් ඇති වෙයි. ඒ වළක්වා ගත හැක්කේ කෙසේද? ආද අම්මා තාත්තට අම්මා මාගේ අම්මාගේ තාත්තගේ වැරදි කියන විට මාහට ද්වේෂයක් ඇති වෙයි. ඒ වළක්වා ගත හැක්කේ කෙසේද? මෙහෙම ඉතින් දැන් කෙනාට කෝපය මතුවෙන විවිධ කරුණු තියෙනවා. මව්පියන්ට බනිනකොට තරහ එනවා, දරුවන්ට බනිනකොට තරහ එනවා, සමහරුන්ට තමන්ගේ ඇයට බැන්නට තරහ එන්නේ අනුන්ට බනිනකොට තරහ එනවා. එතකොට අනුන්ට බැන්නට තරහ එන්නේ තමන්ට බනිනකොට තරහ එනවා. ඉතින් එක එකනා හිතන්න පුරුදු වෙලා තියෙන විදිහ. අනිත් අය එසේ නොකල යුතුයි කියලා අපි හිතන තාක්කල් අපට ගැටුමක් ඇති වෙනවා. ඉතින් අම්මා තාත්තගේ ಗುಣ තියෙන්න පුළුවන්. හැබැයි වෙනත් කෙනෙක් ඒ ගුණයම අගුණයක් හැටියට දකින්නත් පුළුවන්. ඉතින් ඒක එයාගේ දැක්ම. එයා හිතන විදිය. ඉතින් ඒක අපි ඇඟට ගන්න ඇයිද? එයා එසේ නොසිතිය යුතුයි. එහෙම කල්පනා නොකළ යුතුයි. ඉතින් අපි ඒක කල්පනා නොකළ යුතුයි කියලා හිතුවට එයාට එහෙම කල්පනා නොකර ඉන්න බෑනේ. එයා ළඟ තියෙන සාධකත් එක්කලා. එයාගේ සාංශාරික ඇබ්බැහි, එයාගේ ප්‍රඥාවේ ප්‍රමාණය, එයාගේ අඥානකම, එයාගේ දුෂ්ටකම, මේවත් එයා හිතන්න පුරුදු වෙලා තියෙන රටාව, ඒවත් එක්කම අර ගුණය පවා දුරුගුණයක් හැටියට එයාට පේනවා. සමහර මව්පියන්ට දරුවෝ නිඳා කරන්නේ මෙහෙමයි උගන්නපුවා, උපකාර කරපුවා, ඒ ඔක්කොම වැරදි හැටියට දකින්න. ඉතින් ඒගොල්ලෝ හිතන්න පුරුදු වෙලා තියෙන රටාව. ඉතින් අපි කල්පනා කළාම නෑ ඇයි එහෙම කරන්නේ? ඒක වැරදිනේ. ඒ කියන්නේ අපි අර සත්භාවයන් උපාදාන කරගන්න. ඒ කියන්නේ මම පන්සිල් රකින්නවා නම් අනිත් අයත් පන්සිල් රකින්න ඕන. මම අම්මගේ තාත්තගේ ಗುಣ දකින්න ඕන අනිත් අයත් ಗುಣ දකින්න ඕන. ඒගොල්ලෝ අගුණ දකින්න බෑ. අන්න එහෙම අපි නිකන් රාමුවක් හදාගන්නවා. අච්චුවක් හදා. අච්චුවක් හදාගෙන ලෝකේ සියලු දෙනාම ඒ අච්චුව ඇතුලේ ඉන්න ඕන කියලා හිතනවා. ඉතින් ඒක අපේ අඥානක මිසක් ලෝකේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා ලෝකයට ආකෘති හදාගන්න එක ලෝකේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක තමන්ගේ ප්‍රශ්නයක්. කියන බව තේරුම් ගන්න ඕනේ. ඒක අම්මා තාත්තා සම්බන්ධවද බුදුහාමුදුරුවෝ සම්බන්ධවද කියන කතාව අදාළ නැහැ. දැන් සමහරුන්ට බුදුහාමුදුරන්ට දොස් කියනකොට තරහ එනවා. ඉතින් තරහ ගන්න නැතුව පුළුවන්ද කියලා තරහ ගන්න එක නෙමෙයි බුදුහාමුදුරන්ට දොස් කියනවනම් ඒ දොස් කියන තැනින් වළක්වලා ඒක සමනය කරන්න අපි වෑයම් කරන්න ඕන. හැබැයි දොස් කියන එක ගැන මම තරහ ගන්නවා කියන්නේ මගේ ආකෘතිය තුල ලෝකයා ඉන්න ඕන කියන අච්චුව හදාගෙන මම ඒ රාමුව ඇතුලේ මං හිර වෙලා ඉන්න එකයි. එහෙම වෙනකොට ඉතින් අර සත්භාවයේ මම උපාදාන කරගන්න. ඒකෙන් Taman දුක් විඳින එක විතරයි වෙන්නේ.